දරුවන් සරණයි සියලු දෙනාටම අපි අද දවසෙත් සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ සත්‍ය පාරමිතාව පිළිබඳ මාතෘකාව නිමවටපත් කළා. අද දවසේ අපට ආරම්භ කරන්න තියෙන්නේ පාරමිතා දේශනාවන්හි 8 පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාව. කොට පාරමිතා සම්බන්ධව මේ වෙනකොට අපි දේශනා 30ක් කරලා තියෙනවා. මේ මුල් පාරමිතා 7 පිළිබඳව. අද 31 වෙනි දේශනා සහ සාකච්ඡාව කෙරෙන්නේ. එතකොට අද අපි අභිනවයෙන් පටන් ගන්න 8 වෙනි පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාව. එතකොට අදිෂ්ඨානය කියලා කිව්වහම මෙතනදී යමක පිහිටා සිටින්න යම් කෙසේ තමන් ඇති කරගත්තු යම් අරමුණක යම් පරමාර්ථයක යම් ඉලක්කයක් වෙත පැමිණෙන්නට තමන් ඇති කරගත්තු මානසික ශක්තිය නොඇටි එය අඛණ්ඩව පවත්වා ගන්නට තියෙන හැකියාව තමයි මෙතන අදිෂ්ඨානය කියලා හඳුන්වන්නේ දැන් තවත් අපට අදිෂ්ඨානය කියලා හමු වෙන තැනක් තමයි යම් ධාන අභිඥා උපදවාගත් උතුමන් යමක් සිද්ධ වෙන්නට මෙය මෙසේ විය යුතුයි කියලා මනසින් කරන බලපෑම. දැන් අපි පසුගිය සතියේ සාකච්ඡා කළ සත්‍යක්‍රියාව පිළිබඳ ඒ සත්‍යක්‍රියාවේදීත් සත්‍ය පාදක කොටගෙන එක්තරා චිත්ත අදිෂ්ඨානයක් තමයි සිද්ධ කරන්නේ. මෙය මෙසේ සිදුවිය යුතුයි කියලා Tamanගේ මනසින් ඒ අදාළ කාරණයට යම්කිසි බලපෑමක් ඇති කිරීම. එතකොට ඒකත් අපි අදිෂ්ඨානයක් හැටියට ඒ විදිහේ අදිෂ්ඨානයකින් තමයි බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී උන්වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්නේ. ඒ වගේම අනෙකුත් ප්‍රාතිහාර්ය දක්වන්නේ. ඒ ඒ බඳු චිත්ත අධිෂ්ඨානයකින් මේ මෙසේ වෙන්නට කියන මනසින් ඇති කරන බලපෑම. දැන් අපි මීට ඉහතදීත් කතා කළා චේතනාවේ ස්වභාවය චේතනාව කියන්නේ නිකන් සිතුවිල්ලක් නෙමෙයි. චේතනාව කියලා කියන්නේ ක්‍රියාසාධක බලය. එතකොට මේ ක්‍රියාසාධක බලය කය ඔස්සේ අපි ක්‍රියාත්මක කරනවා නම් එතකොට කායික ක්‍රියාවක් හැටියට ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක වචනය ඔස්සේ අපි ක්‍රියාවට නංවනවා නම් වාචසික ක්‍රියාවක් හැටියට ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ මානසික ක්‍රියාවක් හැටියට මෙහෙවනවා නම් ඒක මානසික ක්‍රියාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට මානසික ක්‍රියාවයි මානසික සිතුවිල්ලයි කියන්නේ දෙකක්. අපි ඒක උදාහරණ හැටියට මීට පෙර අවස්ථාවක සිහිපත් කළා. අපි වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්න ඕන නැගිටින්න ඕන කියලා සිය දහස්වර අපට ඕන හිත හිතා ඉන්න පුළුවන්. හැබැයි නැගිටින්න ඕන කියන චේතනාව මතුනොත් එකවරම අපි නැගිට වෙනවා. එතකොට මේ චේතනාවේ තමයි ඒ කාර්ය සාධන බලය අන්න ඒ වගේ ධාන අභිඥා ප්‍රගුණ කරපු උතුමන්ට පුළුවන්කම තියෙනවා යම්කිසි භෞතික ක්‍රියාවලිය මනසින් මෙහෙවන්නට. එතකොට උන්වහන්සේලා ඒ වෙනුවෙන් අර චිත්ත අදිෂ්ඨානයක් ඇති කරනකොට ඒ චේතනාවෙන් මානසික ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ මානසික ක්‍රියාවෙන් තමයි භෞතික ස්වરૂපය වෙනස් වෙලා එතනට අවශ්‍ය විදිහට සැකසෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ තේජෝ කසින සමාපත්තියට සමවැදිලා ඒ නැගිටලා ශරීරයෙන් ගින්දර පිට වෙන්නට අදිෂ්ඨාන කළයින් පස්සේ ඒ මානසික ක්‍රියාව. එතකොට ඒ ක්‍රියාව සිදු වෙනවත් සමගම උන්වහන්සේගේ ශරීරයේ ඒ අදිෂ්ඨාන කරපු තැන් වලින් ගින්දර පිට වෙන්නට පටන් ගන්නවා. එතකොට නැවත ආපෝ කසින සමාපත්තියට සමවැදිලා ඒ නැගී සිටමින් මේ මේ තැන් වලින් ජලය පිට වෙන්නට කියලා අදිෂ්ඨාන කළාම එතෙන් පටන් මේ ජල ධාරා නිකුත් වීම භෞතික වශයෙන් අන් අයට ප්‍රකට වෙනවා. එතකොට ඒක ඒක සැබවින්ම එහෙම සිද්ධ වෙනවා. ඊටා සූක්ෂම විදිහට. එතකොට දැන් එතන ආපෝ තේජෝ කියන මේ එතකොට ආපෝ තේජෝ තියෙනවා නම් පඨවි වායෝ ආදියත් එහි අන්තර්ගත වෙලා තියෙනවා. එක රූප කොටාසයක් විතරක් මේ විශ්වයේ වෙනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපි තේජෝ අධික තන තේජෝ ධාතුව කියලා හඳුන්වනවා ආපෝ අධික තන ආපෝ ධාතුව කියලා හඳුන්වනවා පඨවි අධික තන පඨවි ධාතුව කියලා හඳුන්වනවා අධික භාවයත් එක්කලා එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ චිත්තාදිෂ්ඨානයත් එක්කලා ඒ ගින්දර එහෙම නැත්නම් තේජෝ ධාතුව උන්වහන්සේගේ සිතට පුළුවන්කම තියෙනවා මේ මානසික ක්‍රියාවෙන් නිර්මාණය කරන්න. එතකොට ඒක ධානය පුහුණු කරලා අභිඥා මට්ටමට සිත පුහුණු කළාම උන්වහන්සේලාට ඒ මානසික ක්‍රියාව අන් අයට දැర్శණය වෙන හැටියට භෞතික ලෝකේ යම් යම් වෙනස්කම් සිදු වෙන හැටියට පුහුණු කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි අපි අර පසුගිය සතියේ කතා කරේ සත්‍යක්‍රියාව හැටියට. සත්‍ය මත පිහිටලා භෞතික ලෝකයේ දේවල් වෙනස් වෙන්නට යම්කිසි මානසික ක්‍රියාවක යෙදීම. ඒ නිසා තමයි ඒක සත්‍යක්‍රියා කියලා හඳුන්වන්නේ. දැන් මෙතන මේ කතා කරන කාරණය ඒ කියන අදිෂ්ඨානය නෙමෙයි. මෙතනදී අදහස් කරන්නේ අපේ මහානායක හඳුරේක පැහැදිලි කරනවා සම්බෝධිය පිණිස පුරණ පාරමිතාවන්ට අයත් වූ දාන සීලාදී සත්ක්‍රියාවන්ගෙන් කවරක් හෝ මෙසේ කරමිය මෙතෙක්කල් කරමියයි සිතින් නියම කරගෙන ඒ නියමය අඩු නොකොට කඩ නොකොට සම්පූර්ණ කිරීම වශයෙන් එහි පිහිටීම අදිෂ්ඨාන පාරමිතාවයි. එතකොට මෙතන කියන්නේ මේ ಗುಣධර්ම වැඩිම පිළිබඳව අපිට යම්කිසි ඉලක්කයක් දැන් අපි වීර්ය පාරමිතාව ගැන කතා කරනකොට කිව්වා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. එතකොට ආරම්භක ධාතු කියලා කිව්වේ යමක් පටන් ගන්නා වීර, නික්කම ධාතු කියලා කිව්වේ පවත්වාගෙන යන වීර, ඊළඟට පරක්කම ධාතු කියලා කිව්වේ පොතෙක් බාධක ආවත් නවත්වන්නේ නැතිව අකණ්ඩව ඒ පරමාර්ථ සාධනය වෙනතෙක් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව. එතකොට වීරය ඒතනට මතුනොත් තමයි Tamanta අදිෂ්ඨානය හරියට මම මේ කටයුත්ත සම්පූර්ණ වෙනකන් මේ උත්සාහය අතහරින්නේ නැහැ. එතකොට ඒ අදිෂ්ඨාන බලය සහාය වෙනවා වීරිය පවත්වන්නට වීරය සහාය වෙනවා අදිෂ්ඨාන බලය පවත්වන්න. එතකොට ඇත්තටම අදිෂ්ඨානයයි කියලා වෙනම අපට පුහුණු කරන්නට අර මෙත්තාව කරුණාව වගේ වෙනම මනෝභාවයක් නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ අවශේෂ ගුණාංග තමයි අපිට දිනු කරන්න තියෙන්නේ. ඒ ගුණාංග දිනු කිරීම සඳහා මනස පුහුණු කරන එක්තරා ක්‍රමයක්. එතකොට දැන් කරුණාව කිව්වහම අපිට එක්තරා මානසික ගුණයක් තියෙනවා. එතකොට මෛත්‍රිය කියලා කිව්වහම මානසික ගුණයක් තියෙනවා. ඒ වගේ මෙතන එහෙම වෙනම හඳුනා ගන්නට චෛතසික ධර්මයක් නැහැ අදිෂ්ඨාන කියලා. දැන් මෛත්‍රිය කියලා එක්තරා චෛතසික ධර්මයක්. එහෙම නැත්නම් එතන එතනත් මනෝ චෛතසික සමූහයක ඒකරාශීත්වයක් තමයි මෙත්තා කියලා කිව්වහම නමුත් අපිට මූලික වශයෙන් අද්වේෂ චෛතසිකයේ හැටියට හඳුනා ගන්නට පුළුවන් මූලික වශයෙන්. මේ දිනු කරනකොට ගොඩක් තව එකට කරුණු එකතු වෙනවා. එතකොට දැන් ප්‍රඥාව කියලා ගත්තහම වෙනම චෛතසික ධර්මයක් තියෙනවා. අලෝභය කියලා ගත්තහම වෙනම චෛතසික ධර්මයක් තියෙනවා. දැන් අදිෂ්ඨානය කියලා ගත්තහම එහෙම වෙනම චෛතසික ධර්මයක් නැහැ. මේක වෙනත් ගුණාංග සමූහයක් ඒකරාශී කරගෙන අපි පුහුණු කළ යුතු එක්තරා මානසික ස්වභාවයක්. නමුත් ඒක වෙන් කරලා දක්වලා තියන්නේ අපට හැම පාරමිතාවක්ම දියුණු කරන්නට විශේෂයෙන්ම අවශ්‍යයි මේ අදිෂ්ඨාන ගුණය. දැන් මේ අදිෂ්ඨාන ගුණය නැති කෙනෙකුට අදිෂ්ඨානය දියුණු කරගත්තේ නැති කෙනෙකුට අර පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් ඒ ගුණාංග පුහුණු කරන්න බෑ. අපි හිතමු දැන් දාන පාරමිතාව ප්‍රගුණ කරනවා සීල සීල පාරමිතාව ප්‍රගුණ කරනවා කියලා. ඒතර සීල පාරමිතාව ප්‍රගුණ කරනකොට තමන්ට බාහිරින් තමන්ගේ වස්තුව නැති වුණත් අමුදරුවන්ට යම්කිසි හානියක් සිද්ධ වුණත් තමන්ට තමන් සන්තක බාහිර දේවල් නැති වුණත් තමන්ගේ සීලය බිඳගන්නේ නැහැ. එතකොට එහෙම කටයුතු කරන්න ලොකු අදිෂ්ඨාන ශක්තියක් මනසේ පුහුණු කරලා ඊළඟට මම මෙන්න මේ වරදින් වළකිනවා. එතකොට ඒකට ලොකු අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. මම මෙන්න මේ ගුණය අකණ්ඩව මෙතෙක් කාලයක් මම දියුණු කරනවා. ඒකට අදිෂ්ඨාන ශක්තියක් අපිට තියෙන්නට ඕන. එතකොට මෙන්න මේ විදිහට අපට අදිෂ්ඨානය ක්‍රම තුනකට පුහුණු කරන්නට සිද්ධ වෙනවා නිර්වාණගාමිනී මාර්ගයේදී. අකුසලයෙන් වැළකී සිටීමට කුසල් වැඩිවීමට සහ සිත පිරිසිදු කිරීම වශයෙන් සමත විදර්ශනා භාවනා කිරීමට මේ කටයුතු තුන සඳහාම අපට අදිෂ්ඨානය විශේෂයෙන් වැදගත් වෙනවා. යම්කිසි අකුසලයකින් වැළකීලා සිටින්න කොතෙක් බාධක මට බාහිර දේවල් මට අහිමි වුණා ඊටත් වඩා අදිෂ්ඨාන ශක්තිය තියෙනවා නම් තමයි තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට අහිමි වුණා <clears throat> හානි වුණා මම මේ වරද කරන්නේ නැහැ මගේ ජීවිතේ නැති වුණත් මම මේ වැරද්ද කරන්නේ නැහැ එතකොට අපි නැවතත් මෙහිදී සිහිපත් කරනවා මේ කරුණු මතක් කරනකොට අර අනුවන විදිහට තමන්ගේ ජීවිතයට හානි වෙන්නට ඉඩ හැරලා නිහඬ වීම ගැන නෙමෙයි මෙතන කියන්නේ යම්කිසි ගුණයක් දියුණු කිරීම වශයෙන් අවංකව ඒ ගුණය තුල පිහිටලා ඒ ගුණය දියුණු කිරීමේ ප්‍රයත්නයක් හැටියට ජීවිතය උනත් පරදුවට තියන්න. එතකොට ජීවිතය ගැන නොසලකා හැරීමක් කියන එක නෙමෙයි එතන කියන්නේ ජීවිතයට වඩා ගුණයට මුල් තැන දෙනවා. ඒතර යම්කිසි ජීවිතයට අන්තරායක් සිද්ධ වුණත් ඒක ගණනට නොගෙන අර ගුණය පිළිබඳ අවධානය පවත්වාගෙන ඒ ගුණය දියුණු කිරීම වෙනුවෙන් කැප වෙන්නට පුළුවන්. එතකොට ඒ සියල්ල කරන්න අපිට මේ අදිෂ්ඨානය විශේෂයෙන් උපකාර වෙනවා. ඊළඟට කුසල් වඩන්නට. ඒ කුසල් වඩන්නට අර විදිහට අදිෂ්ඨානය තියෙන්නට ඕන. මම දැන් බුදුරජාණන් වහන්සේ බෝමැණට ගිහිල්ලා චතුරංග සමන්නාගත වීරය අදිෂ්ඨාන කළා. ඒ කියන්නේ ශරීරයේ ලේමස් වියලී යනවා නම් වියලී ඒවා ඇට සම ඇට නහර පමණක් ඉතුරු වෙනවා නම් ඉතුරු ඒවා මම සම්මා සම්බුද්ධත්වයට පත්ව මිස මේ පරයන්කෙන් නැගිටින්නේ නැහැ. එතකොට දැන් මෙහෙම කරන්න පුළුවන් උනේ උන්වහන්සේ දීර්ඝ කාලයක් සසර ගමනේදී මේ අදිෂ්ඨාන පාරමිතාව එක් එක් ආකාරයෙන් ප්‍රගුණ කරලා තියෙනවා. අකුසල් වලින් දුර වෙන්නට කුසල් වඩන්නට සහ සමත විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව දියුණු කරන්න. එතකොට ඒ සාංශාරික වශයෙන් ප්‍රගුණ කරගෙන ආපෝ චිත්ත ශක්තිය තමයි අතනදී අවදි කරන්න පුළුවන් උනේ අර විදිහට ජීවිතේ පරදුවට තබන. ඉතින් ඒ නිසා උන්වහන්සේට හොතෙක් බාධකාව වුණත් උන්වහන්සේ ඒ පරයන්කෙන් නොනැගිට සර්වඥතා ඥානය සාක්ෂාත් කිරීම දක්වා උත්සාහවත් වෙනවා. ඒතර ඒ වීර එහෙම පවත්වන්න පුළුවන් උනේ අර අදිෂ්ඨාන ශක්තිය තියෙන නිසා ජීවිතේ පරදුවට තියලා ඒක කරන්න පුළුවන්. එතකොට සිත පිරිසිදු කිරීම සමත විදර්ශනා භාවනාව කියන්නේ ඒ විදිහටම තමයි යම් කිසි කෙනෙක් භාවනාවට වාඩි වුණාම එකපාරටම මම පැයක් භාවනා කරලා තමයි මෙතනින් නැගිටින්නේ කියලා මූලික ප්‍රාථමික අවස්ථාවේදී අපි උත්සාහ කරන්න ගියොත් අපේ හිත වේගෙන් පෙරලි කරන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ හිත සූදානම් නැහැ එච්චර වෙලාවක් මේ බාහිර අරමුණු වලින් අයින් වෙලා ඉන්න. එතකොට අපි වැඩි කාලයක් අදිෂ්ඨාන කරපු ගමන් සිතට එක්තරා අර විභව තණ්හාවක් මතුවෙන්නට ගන්නවා. ඒ කියන්නේ මට දැන් මේ මම කැමති අරමුණු මට ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. දැන් අනිත් වෙලාවල් වලට අපට ඕනනම් මේ බාහිර දේවල් වලින් අයින් වෙලා ඕන තරම් ඉන්න පුළුවන්. එහෙම විශේෂ අදිෂ්ඨානයක් නැති අවස්ථාව. ඒ අවස්ථාවල අපි දන්නේම නැහැ බොහෝ වෙලා මේ බාහිර දේවල් වලට යොමු වෙන්නේ නැතුව අපි සමහර වෙලාවට එක දෙයක යෙදිලා ඉන්නවා. නමුත් අර අදිෂ්ඨාන කරපු ගමන් අපේ හිතට ඒක තදට දැනෙන්න ගන්නවා සිත පෙරලි කරන්න ගන්නවා එතන ඉඳලා දැන් මට මේක අහිමි වෙනවා අහිමි වෙනවා කියන කාරණෙත් එක්කලා පැටලෙන්න ගන්නවා එතකොට ඒකෙන් මනස මනසට යම් කම්පනයක් ඇති ඒ කම්පනය නිසා අර විභව තණ්හාව තුලින් මනස ව්‍යාකූල කරනවා එතකොට දැන් අර අපි මේ තේෂතදී කතා කරලා තියෙනවා කාම තණ්හාව ඇති වෙනකොට මට මේ දේ අවශ්‍යයි අත්පත් කර ගන්නට, පවත්වා ගන්නට සහ ඉන්ද්‍රිය පිනවන්නට. එතකොට ඒ විදිහෙන් යමකට වැඩි අගයක් දීලා ඒ වෙනුවෙන් උනන්දු වෙනවා කාම තණ්හාවේ. භව තණ්හාවේදී ඒවා විඳින්මින් ජීවත් වෙන්න පවතින. විභව තණ්හාවේදී මට මේක අහිමි වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් විභව තණ්හාව ගැන කතා කරන්නේ ඊළඟ භවයක් නැහැ මේ භවයේ පමණයි පවතින්නේ එතකොට ඒ නිසා මේ භවය තුල මම කොහොම හරි මේ සියලු දේවල් මම අත්විඳින්නට ඕන කියන ආකල්පය තමයි තා බරපතල තත්වයෙන්. එතකොට මේ භවය පිළිබඳ ඒ විදිහට ඇති වගේම යම් යම් සිදුවීම් පිළිබඳව යම් යම් අවස්ථා පිළිබඳ යම් යම් මනෝභාවයන් පිළිබඳව අපේ මනසේ ඒ කියන විභව තණ්හාව විවිධාකාරයෙන් ඇති වෙනවා. ඉතින් ඒ චිත්තඅදිෂ්ඨානය හරියට පුරුදු පුහුණු නොකල කෙනෙකුට අදිෂ්ඨානය ඇති කරගත්තු සැනින්ම අර විභව තණ්හාව විසින් මනස ව්‍යාකූල කරන්න පටන් ගන්නවා. එහෙම ව්‍යාකූල කරමින් ඒ තනත්තාට වෙනින් වෙලාවක අර බාහිර අරමුණු වලින් ඈත් වෙලා පැය ගණන් ඉන්න පුළුවන් වුණත් අදිෂ්ඨානය කරපු තැන ඉඳලා මනස ව්‍යාකූල වෙමින් මේකෙන් නැගිටවන්න මේකෙන් අයින් කරන්න මනස වෑයම් කරනවා. ඉතින් ඒ නිසා අපේ සමත විදර්ශනා භාවනා කිරීම වශයෙන් නීවරණ දුරු කිරීම වශයෙන් කෙලස් ප්‍රහාණය කිරීම වශයෙන් අපි මේ උත්සාහය අනුක්‍රමයෙන් ටිකෙන් ටික විනාඩි 5 10 15 20 විදිහට අපි අනුක්‍රමයෙන් ඕන මනසට මේ අදිෂ්ඨානයේ නැමැති ගුණය ප්‍රගුණ කරන්න. එතකොට ඔය විදිහට අකුසලයෙන් වැළකීම කුසල් සිදු කිරීම සහ සමත විදර්ශනා වැඩිම වශයෙන් ප්‍රඥාව දියුණු කරලා කෙලස් දුරු කිරීම කියන මේ කරුණු තුන සම්බන්ධවම අපට අදිෂ්ඨානය පුහුණු කරන්න වෙනවා. එතකොට මේ සෑම පාරමිතාවක්ම අපට පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් දියුණු කරන්නට අදිෂ්ඨාන පාරමිතාව යම් ප්‍රමාණයකට දියුණු කරගත යුතු වෙනවා. දැන් අපි මීට ඉහතදීත් කතා කළා මේ විදිහට ද වීර පාරමිතාව ගත්තන් පස්සේ හැම පාරමිතාවකටම වීර නැතුව බෑ. වීර නැතුව ඒ ඒ ගුණාංග දියුණු කරන්න බෑ. ඊළාට සත්‍ය පාරමිතාව ගත්තාම සත්‍ය නැතුව ඒ ගුණාංග දියුණු කරන්න බෑ. ඒ වගේ අදිෂ්ඨාන පාරමිතාව සෑම පාරමිතාවකටම සෑම ගුණයක්ම දියුණු කරගන්න අපට උදව් වෙනවා. ඉතින් දැන් මෙහෙම කතා කරනකොට අපට වැටහෙනවා මේ පාරමිතා කියලා වෙන් කරලා තියෙන ගුණාංගවල කොයිතරම් වැදගත්කමක් තියනවද? අවශේෂ ගුණාංග අවශ්‍ය මට්ටමට ඉස්මතු කරගන්න දැන් ඔය සමහරු කිය අපි මුලින්මත් කතා කළානේ මේ පාරමිතා පිළිබඳ දේශනා පෙළ ආරම්භ කරනකොට සමහර ස්වාමීන් වහන්සේලා පවා කියනවා මේ පාරමිතා කියන එකක් අවශ්‍ය නැහැ ඒව අවශ්‍ය වෙන්නේ බුදුවරුන්ට විතරයි අනිත් අයට පාරමිතා කතාවක් කියලා නැහැ අපි උත්සාහ කළොත් අපිට නිවන් දකින්න පුළුවන් ඒතකොට උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන කතාව අර්ධ සත්‍යයක් ඇයි ඒ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන එක තුල යම් සත්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒක පූර්ණ සත්‍ය නෙමේ. මොකද උත්සාහ කළා වුණාට ඒ උත්සාහය සඵල වෙන්න නම් එතනට අවශ්‍ය අනෙකුත් සාධක ගොඩ නගාගෙන තියෙනවා. ඒතර ඒ අවශ්‍ය සාධක ගොඩනැගිලා නැත්නම් එතනත්ත උත්සාහ කළ පමණින් ඒ අවශ්‍ය දේ සම්පාදනය වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ උත්සාහ කරලා නිවන් දකින්න බැරි වෙච්චයි හිටියේ. ඇයි ඒ? ඒගොල්ලෝ අදාළ සාධක පුහුණු කරලා නැති නිසා. ඒතර අදාළ සාධක පුරුදු කරලා තිබුණා වුණත් උත්සාහ කළේ නැත්තම් නිවන් දකින්න බැරි වෙනවා. ඒක වෙන ඒක අනිත් පැත්ත. ඒතකොට මේ දෙපැත්තම තියෙන්න ඕන මේ ජීවිතයේ උත්සාහය තියෙන්නත් ඕන සාංශාරික වශයෙන් ඒ අවශ්‍ය සාධක ප්‍රගුණ කරලා ඇවිත් තියෙන්නට ඕන අපි උදාහරණයක් හැටියට සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා හරියට දින 7ක් සතිය සතර සතිපට්ඨානය වඩන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ කාය වේදනා චිත්ත ධර්ම කියන කරුණු මත සිහිය පවත්වන්නට පුළුවන් නම් ඒ තැනත්තාට අරහත්ත්වය හෝ අනාගාමී ඵලය ලබන්නට පුළුවන් කියන. ඉතින් එතකොට අපි හැමදෙනාට මේ අනිත් සියලු වැඩ කටයුතු නවත්තලා එහෙමනම් සතියක් වෙන් කරගෙන දින හතක් වෙන් කරගෙන අපිට ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් අපි උත්සාහ කළාට එහෙම දින හතක් තියා, පැය හතක් තියා, විනාඩි හතක්වත් සිහිය පවත්වා ගන්නට බැරි බව මූලික අවස්ථාවේදී කෙනෙකුට වැටහෙනවා කුමක් නිසාද ඒ මට්ටමට මනස පුහුණු වෙලා ඒ අවශ්‍ය සාධක නැතිනම් එහෙම කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ විදිහට උත්සාහ කළොත් මේක කරන්න පුළුවන් කියන එක තර්කානුකූලව નિවරදි වුණාට ඒ උත්සාහය සාර්ථක වෙන්න මෙතන සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ ආත්මයක් නැහැ නිස්සත්ව නිජීව නිස්පුද්ගල නාම රූප ධර්ම ටිකක් නේ තියෙන්නේ එතකොට මේ නාම රූප ධර්ම අතර ඒ වීර්‍ය සඵල වෙන්නට ඒ වීර්‍ය අවශ්‍ය ප්‍රමාණයට මතු වෙන්නට ඒ අදාළ පරමාර්ථය සාධනය වෙන්නටත් ඒකට අවශ්‍ය සාධක ගොඩනැගිලා තියෙනවා ඒ සාධක බලවත් කිරීම තමයි සාංශාරික වශයෙන් කෙලස් ප්‍රහාණය කිරීම කියන අරමුණ මුල් කොටගෙන මේ සාධක අවශ්‍ය මට්ටමට අවශ්‍ය ප්‍රමිතියට අවශ්‍ය සීමාවට පුහුණු කිරීම තමයි මේ පාරමිතා කතාවෙන් අවධාරණය කරන්නේ. ඉතින් ඒ සඳහා මේ අදිෂ්ඨාන පාරමිතාව අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. සෑම ගුණයක්ම දියුණු කරගන්නට මේ කියන තමන්ගේ ඉලක්කයෙන් ගිලිහෙන්නේ නැතුව මම මේ මේ අකුසලයෙන් මම වළකිනවා මේ කුසලයෙන් මම වඩනවා මම මේ මේ විදිහට මගේ සිත පුහුණු කරනවා කියන මෙන්න මේ චිත්තදිෂ්ඨානය මත අපිට පිහිටා සිටින්නට පුළුවන් වෙන්න ඕන යම් ගුණයක් වැඩි දියුණු කරන්න. එතකොට මේක පාරමිතාවක් හැටියට කතා කරනකොට විශේෂයෙන් චර්යා පිටක අටකතාවෙහි දක්වනවා අපි වෙනදා පැහැදිලි කරන්න වගේම කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතං අචල සමාදාදිඨානං තදාකාරප්පවත්තෝ චිත්තුප්පාදෝ අදිඨාන පාරමිතා. එතකොට අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව අචල සමාදානාදිඨාන අචල ඒ කියන්නේ අචල කියලා කියන්නේ සෙලවෙන්නේ නැති නොසැලෙන අචල සමාධාන සංඛ්‍යාත අදිෂ්ඨානය. හෙවත් ඒ ආකාරයෙන් පවත්නා සිත. එතකොට මොකක්ද අචල සමාදානය කියලා කියන්නේ? දැන් විරති සහ සමාදාන කියලා කරුණු දෙකක් තියෙනවා. විරති කියලා කියලා කියන්නේ යමකින් වෙන්වීම. සමාදාන කියලා කියන්නේ යමක පිහිටා සිටීම. එතකොට යම් කිසිවක පිහිටා සිටින්නට පුළුවන් වෙන්න ඕන අචලව. ඒ කියන්නේ සැලෙන්නේ නැතිව. ඒකෙන් වැටෙන්නේ නැතිව. එතකොට සැලෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව එහි පිහිටා සිටින්නට පුළුවන් වුණොත් විතරයි යම් කිසි ಗುಣධර්මයක් තුල පවතින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට සෑම ගුණයක්ම පුරුදු පුහුණු කරන්නට මේ අදිෂ්ඨානය විශේෂයෙන් අවශ්‍ය වෙනවා. දැන් මහානායක හාමුදුරුව මෙතන දක්වන කාරණා ටික ඉතාමත්ම වැදගත් වෙනවා අපි කාටත්. බෝධිත්‍රය අතුරෙන් කවරකට උවත් පැමිණිය හැකි වීමට බොහෝ පින් තිබිය යුතුය. පව මිස පින සත්වයනට එතරම් ප්‍රිය දෙයක් නොවේ. එබැවින් අදිෂ්ඨාන ශක්තිය නැති තැනැත්තා කලින් කරන්නට සිතා අවස්ථාව පැමිණි කල්හි සමහර විට එය නොකර හරින්නේය. සිතුවාට වඩා අඩු කොට කරන්නේය. දහසක් දෙන්නට සිතා දෙන කල්හි සියයක් දීමෙන් නවතින්නේය. මසක් සිල් රකින්නට සිතා පටන්ගෙන සතියකින් නවතින්නේ. දිවිහිමියෙන් මහනදම් පුරන්නට සිතා පැවිදිව කලකදී ගිහි බවට පැමිණෙන්නේ. එසේ එසේ නොවි සිතූ සැටියෙන් ඒ පින් සම්පූර්ණ කළ හැකි වීමට අදිෂ්ඨාන ශක්තිය තිබිය යුතුය. දැන් මේ දිනවලත් බොහොම ආందోලනාත්මකව කතා කරනවානේ මේ භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාම පිළිබඳව. එතකොට ඒ වැදි වෙන වෙන කාරණා කියන්නට පුළුවන්. අසවලා නිසා තමයි මට සිවුරු අරින්න සිද්ධ වුනේ. එතකොට සමාජයේ වැරද්ද නිසා තමයි ගුරුවරයාගේ වැරද්ද නිසා තමයි නිවැරදිව මඟ පෙන්නපු නැති නිසා තමයි අම්මා තාත්තා බලා ගන්න කෙනෙක් නැති වුණ නිසා තමයි මෙහෙම නොයෙකුත් කතන්දර එකට එකතු වෙන්නට පුළුවන්. ඒවත් දෙවැනි කාරණා. ප්‍රධාන කාරණා වෙන්නේ මොකක්ද? Taman බැසපු කරුණ තමන් පිහිටි කාරණය තුල පිහිටා ඉන්නට තරම් තමන්ට චිත්තාදිෂ්ඨානයක් නැතිකම තමයි ප්‍රධාන දුර්වලකම. එතකොට මේ චිත්තාදිෂ්ඨානය නිකම්ම ඇති කරන්නට බෑ. ඒකට තමන්ගේ මනස දිගු කලක් පුරුදු කරලා තියෙන්නට ඕන. ඒ එක දෙයක පිහිටලා ඉන්න. එතකොට ඒ දේ මත පිහිටලා ඉන්න අපිට අවිචාරවත්වයක කරන්නටත් බෑ. ඒ දේ තුල පිහිටලා ඉන්නට අවශ්‍ය අනෙක් සාධක මොනවද කියලාත් අපි හඳුනාගෙන කටයුතු කරන්න. දැන් උදාහරණයක් ඇටියට මහබෝසතාණන් වහන්සේ අවසාන භවයේ තමයි බෝධි ධර්මයේ ගිහිල්ලා වාඩි උනේ චතුරංග සමන්නාගත වීරයෙක්. මම බුද්ධත්වයට පත් වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියලා. එතකොට උන්වහන්සේ ඒ මට්ටමට වැඩෙන්න කලින් උන්වහන්සේ ගහක් යට ගිහින් වාඩි වුණා නම් එහෙනම් මම බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා උන්වහන්සේට ඉතින් එතනම මිය යන්නට තමයි සිද්ධ වෙන්නේ. ඇයි ඒ අදාළ අවශේෂ සාධක සම්පූර්ණ කරන්නේ නැතිව සාධක විරහිතව මම මෙහෙම කරනවායි කියලා හිතාගත්තට එහෙම කරන්නත් පුළුවන් කමක් නැහැ. අපි වීර්ය පාරමිතාව ගැන කතා කරනකොට සිහිපත් කළා යම් සමහර කෙනෙකුට තියෙනවා ආරම්භක ධාතු. ඒ කියන්නේ සිතූ සැනින් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක පවත්වාගෙන යන්නට ශක්තිය නැහැ. ඒ මොකද ඒක පවත්වාගෙන යන්නට අවශ්‍ය සාධක සොයලා බලලා සිතලා ඒවා ගොනු කරගෙන නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. හිතුණාද ඒක පටන් ගන්නවා. ඊට පස්සේ ඒක බෑ කියලා හිටියන් පස්සේ ඒක අතහැරලා දානවා. එතකොට ඒ වගේ අයගේ චරිත අර සමාජීය උදාහරණයක් හැටියට දක්වන්නේ සෝඩා බෝතලයක ඇඩුවා වගේ එකපාරට හෝස් ගාලා අර රැස් ටික මතුවෙනවා. එතනින් පස්සේ මොකක්වත් නැහැ. අන්න ඒ වගේ තමයි සමහර අයගේ ජීවිත එකපාරට දේවල් පටන් ගන්නවා. හැබැයි ඒකට අවශ්‍ය සාධක Taman ළඟ තියද කියලා විමසන්නේ නැහැ. සමහර අය ඉන්නවා එහෙම සාධක විමස විමසා ජීවිත කාලෙම ඉන්නවා පටන් ගන්නෑ. එතකොට ඒ තනත්තාට ආරම්භක ධාතුව නැහැ. සමහර කෙනෙකුට පටන් ගන්නත් පුළුවන් පවත්වාගෙන යන්නටත් පුළුවන්. හැබැයි බාධක පැමිණෙනකොට ඒ තනත්තා කඩා වැටෙනවා. එතකොට ඒක පටන් ගත්තා වගේම අදාළ ඉලක්කය සම්පාදනය වෙන තෙක් පවත්වාගෙන යන්නට නිකන් වීර තිබිච්ච පමණට විතරක් බෑ. ඒ සඳහා අදිෂ්ඨානයක් ඕන. අදිෂ්ඨානයයි වීර්යයයි තිබිච්ච පමණින් පමණක් ඒක කරන්න බෑ. ඒ පරමාර්ථය සාධනය වෙන්නට යෝග්‍ය සාධක මොනවද, බාධක මොනවද, උපාය කෞශල්‍ය කුමක්ද කියන එකත් Taman දැනගන්න සාධක මේවයි බාධක මේවයි උපාය කෞශල. දැන් මහානකම මම දිවිහිමියෙන් මහානදම් රකින්නවා කියලා අදිෂ්ඨාන කරගන්න නම් Tamanට යම් වැටහීමක් තියෙන්න ඕන. මහානකම කියන්නේ මොකක්ද? ඒකට අදාළ සාධක මොනවද? ඒකට තියෙන බාධක මොනවද? එතකොට මේ බාධක දුරු කරගෙන සාධක ගොඩනගාගෙන මම කොහොමද උපායශීලීව මේ ගමන යන්නේ? එතකොට ඒ කෞසල්‍ය අපි තුල නැතිනම් ඒතනත්තට මම ජීවිතාන්තය දක්වා මහානදම් පුරනවා කියලා අදිෂ්ඨාන කරගත්තට ඒ අදිෂ්ඨානේ පිහිටා සිටින්නට බැරි එතකොට තමන් මේ සීලය ආරක්ෂා කරන මෙපමණ කාලයක් කියලා අදිෂ්ඨාන කරගත්තට ඒ අවශේෂ සාධක නැතිනම් ඒක කරන්නට බැරි වෙනවා. ඉතින් දැන් සමහර වෙලාවට සමහර කෙනෙකුට පුළුවන්කම තියනවා ඒ වෙනුවෙන් ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙන්නට. එතකොට දැන් සාධක තියනවා නම් තමයි තමන්ගේ පරමාර්ථය සාධනය වෙන්නේ. හැබැයි පරමාර්ථය සාධනය වෙන්නට සාධක නැතුව තමන් ජීවිත පරිත්‍යාග කරනවා නම් ඒ තනත්තාට ඒ ඒ අදිෂ්ඨානයම පිහිටා සිටින්නට පුළුවන් නම් එතකොට අර අදාළ පරමාර්ථය සඵල වෙන්නේ හැබැයි අදිෂ්ඨානය ශක්තිමත් වෙන්න ඒක හේතුවක් වෙනවා. මම හිතන්නේ පින්නතුන්ට වැටහෙනවා ඇති මේ දෙකේ වෙනස. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වික්ෂුන් වහන්සේලා හත් නමක් පමණ පර්වතයක් මුදුනට ගොඩ වෙනවා. අපි අරහත්ත්වයටපත් වෙලා මිසක් මේකෙන් බිමට බහින්නේ නැහැ කියලා. එතකොට ඉනිමගක් හදාගෙන ඒ හත් දෙනාම ඒකට ගොඩ වෙනවා. ගොඩ වෙලා ඉනිමග පහලට පෙරලනවා. එතකොට එක ස්වාමීන් වහන්සේ නම 이르දි බල සහිතවම අරහත්ත්වයටපත් වෙනවා දවසකින් පමණ. එතකොට උන්වහන්සේ අහනවා මම ගිහිල්ලා පින්නපාතේ ගෙනත් දෙන්නද? අනිත් අය ඒක ප්‍රතික්ෂේප කරනවා. නෑ අපි මේ කාගේවත් පින්නපාතේ වළඳන්න නෙමෙයිනේ මෙතනට ආවේ. අපි ජීවිතය නැති වුණත් මේ මේ පර්වතයෙන් පහළට යන්නේ නැහැ වෙන කෙනෙකුගේ සහායෙන්. එතකොට අපට ඒ සඳහා හැකියාව ඇති කරගන්නට ඕන කෙලස් නැසීමත් සමග. එතකොට ඒ ශක්තිය අපට නැතිනම් මේක උඩම නොකා නොබී මේ අනු ඇරෙන්න අපි තව කෙනෙකුගෙන් යැපෙන්නේ. එතකොට මේ විදිහට තව කෙනෙක් අනාගාමී ඵලයටපත් වුණා. මෙහෙම තව කීප දෙනෙක් කිසිදු ඵලයක් නොලබා එහිම අභව ප්‍රාප්ත වුණා. දැන් එතකොට ඒ අයගේ අදිෂ්ඨානය අර දැන් මහ බෝසතාණන් වහන්සේ නමක් යමක් අදිෂ්ඨාන කරනකොට කාලය බලලා අවස්ථාව බලලා සාධක බලලා ඒ සියල්ල බලලා තමයි උන්වහන්සේ එතනට යොමු වෙන්නේ මොකද ඒ මට්ටමට උන්වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේ දියුණු කරලා තියෙනවා හැබැයි ශ්‍රාවක පාරමිතා පුරන කෙනෙකුට හාත්පස සියලු සාධක හඳුනා ගන්න සමහර විට ශක්තිය නැති වෙන්න පුළුවන්. పూර්ව භවයන්හි සාධක කොච්චර තියද මේ භවයේ සාධක කොච්චර තියද ඒවා 100%ක්ම හඳුනා ගන්නට එතනත්තා දක්ෂ නොවෙන්න පුළුවන්. හැබැයි ඒ දක්ෂ නැති වුණාට දැන් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මරණයටපත් උනත් මම මේ ගුණයට පැමිණිලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ. දැන් එතකොට ඒ තනත්තාට අදාළ සාධක සම්පූර්ණ නැති නිසා අර අදාළ පරමාර්ථය දැන් අර ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ගල උඩට නැග්ගේ අරහත්ත්වයටපත් වෙන්න අදිෂ්ඨාන කරගෙන නමුත් හැමදෙනාටම ඒ භවය තුල රහත් වෙන්නට අවශ්‍ය සාධක ගොඩනැගිලා මදිතා. එතකොට ඒ මදි නිසා සමහර කෙනෙක් රහත් උනේ නැහැ. දැන් උන්වහන්සේලා ඉලක්ක කරපු අදිෂ්ඨාන ඉලක්ක කරපු කාරණේ සඵල වුණේ නැහැ. ඒකට සාධක මදි නිසා. හැබැයි තමන්ගේ අදිෂ්ඨානය බිඳගත්තේ නැහැ. ජීවිතය අහෝසි වුණත් ඒ වෙනුවෙන් කැප වුණා. එතකොට උන්වහන්සේලාගේ අදාළ ප්‍රාර්ථනාව ඉටුනේ නැති වුණාට ජීවිත පරිත්‍යාගයෙන් අදිෂ්ඨාන පාරමිතාව පිරීම කියන කරුණ එතනදී වඩා ශක්තිමත් වුණා. අන්න ඒ කාරණේ ගෞතම බුද්ධ ශාසනයේදී උන්වහන්සේලාට නිවන් අවබෝධ කරගන්නට විශේෂයෙන් හේතුවක් වෙනවා. අන්න ඒ විදිහට මේ අදිෂ්ඨානය අපට අවශේෂ කරුණොත් එක්කලා එකතු වුණු තැන තමයි අදාළ පරමාර්ථය සාධනය වෙන්නේ ඒ පරමාර්ථය සාධනය වෙන්නට තරම් අදාළ සාධක නැති වුණත් යම් කිසි කෙනෙකුට අදිෂ්ඨානය පුහුණු කරන්න පුළුවන් ඒ වෙනුවෙන් කැපවීම වශයෙන් එතකොට ගිහියෙක් හැටියට උනත් ඒ ගිහියාටත් ඒ විදිහට ಗುಣධම් වඩන්න මේ කියන අදිෂ්ඨානය අත්‍යවශ්‍ය වෙනවා ඊළඟට නායක හැමදෙරෝ මෙහිදී පැහැදිලි කරනවා අදිෂ්ඨාන පාරමිතා පිරිය හැකි වීමට අදිෂ්ඨාන ශක්තිය නැති අයගේ දුබල බවත් අදිෂ්ඨාන ශක්තියේ ගුණත් අදිෂ්ඨාන ශක්තිය ඇති උන්ගේ චරිතත් මෙනෙහි කළ යුතුය. එතකොට ඒ අදිෂ්ඨාන පාරමිතාව දියුණු කරගන්නට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් අදිෂ්ඨානයේ නැතිකමේ තියෙන දුර්වලකම අදිෂ්ඨානයේ ඇති භවයේ තියෙන වටිනාකම ඒ වගේම අදිෂ්ඨාන එය දියුණු කරලා ඒකෙන් ප්‍රතිඵල ලබාපු උතුම් චරිත පිළිබඳව සිතීම කල්පනා කිරීම ඒව අධ්‍යයනය කිරීම විශේෂයෙන් වැදගත් වෙනවායි කියන බව. එතකොට මේ විදිහට චරිත කතා කීපයක් නායක හඳුරු මෙහිදී දක්වනවා. ගංගාතිරිය කියන තෙරුන් වහන්සේ උන්වහන්සේ කිසි කෙනෙක් එක්කලා මම කතා කරන්නේ නැහැ මම අරහත්ත්වයටපත් වෙනකන් කියන එහෙම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන උන්වහන්සේ අවුරුදු 3ක් ඇතුළත අරහත්ත්වයටපත් වුණු ගංගාතිරිය තෙරුන් වහන්සේගේ කතාව. ඊළඟට සිවි රජතුමා සිවි රජතුමා කියලා කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක එතකොට එතුමන් දන්සල් හයක් ඉදි කරලා නගරයේ සතර කොනත් ඒ කියන්නේ වාසල් දොරටු හතරෙත් නගර මැද්දේ ඒ වගේම තමන්ගේ මාලිගාව අසලත් කියන මේ හය පොලක දානශාලා හදලා දිනපතාම එක දානශාලාවක කහවණු ලක්ෂය බැගින් වැය කරමින් දිනකට කහවණු ලක්ෂ 6ක් වැය කරමින් මහ ජනතාවට දන් දෙනවා. ඉතින් දවසක් එතුමාට කල්පනා වෙනවා මම මේ භෞතික වස්තු විතරක් දන් දීලා ප්‍රමාණවත් වෙන්නේ මගේ ශරීරාංගයක් වුණත් කවුරු හරි ඉල්ලුවොත් මට දෙන්න පුළුවන් වෙන්න ඕන යම් කෙනෙක් මගේ දැස ගලවලා ඉල්ලුවොත් ඒක වුණත් මම දෙන්න සූදානම් විය යුතුයි මම ඒ විදිහට මේ මගේ පරිත්‍යාගයේ දාණය මම ප්‍රගුණ කළ යුතුයි කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ කාරණේ දැකලා සක්‍රදේවේන්ද්‍රයා සිවිරජතුමාට ඒ බෝසත් පාරමිතාව දියුණු කරගන්නට උපකාර කිරීම වශයෙන් සක්‍ර දේවේන්ද්‍රයා මහලු බමුණෙකුගේ වෙස්යෙන් ඇවිදින් රජතුමා නගරෙහි සංචාරය කරනකොට ඇවිදින් S2 ඉල්ලනවා. පස්සේ මේ තනත්තාව මාලිගාවට එක් කරගෙන ඇවිල්ලා තමන්ගේ දැස උපුටලා අර බ්‍රාහ්මණයාට පරිත්‍යාග කරනවා. ඉතින් පසුව නැවත යථා තත්ත්වයටපත් වෙනවා. ඒ අදිෂ්ඨාන බලයත් එක්ක ඒ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ අදිෂ්ඨාන බලය සහ බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය ශක්තියත් එක්ක. නමුත් එහෙම කරන්න බලාගෙන නෙමෙයි ඒක දුන්නේ සම්පූර්ණ තමන් පිහිටි අදිෂ්ඨානය. එතකොට දැන් සක්‍ර දේවේන්ද්‍රයාත් එතනදී උදව් කළේ තමන් ඇති කරගත්තු චිත්ත අධිෂ්ඨානය තමන්ට පිහිටලා ඉන්න පුළුවන්ද කියන එක බෝසත්වරයාට පුහුණු කරන්නට. ඉතින් ඒ වගේ අවස්ථාවල බොහෝ කොට බෝසත්වරයෙකුට සක්‍ර සක් දෙව්වරු පිහිට වෙනවා උදව් වෙනවා ඒ උදව් වෙන්නේ ඒක කතා ප්‍රවෘත්ති වල එක එක විදිහට කියන්න පුළුවන් සක්‍ර දේවේන්ද්‍රයාට බය හිතුණ අය මේ තැනත්තා වැඩිපුර සිල් රැකලා මගේ සක්‍ර পদවිය නැති වෙයිද කියලා ඔහොම එක එක විදිහට ඒවා ප්‍රකාශ කරනවා ඉතින් එක එක සක්‍ර දේවේන්ද්‍රෝ කියන්නේ හැමෝම එක විදිහේ මානසික තත්වයක් ඇති අය නෙමෙයි ප්‍රත්‍යජන සත්වෝනේ එතකොට ඒ නිසා ඒ අයට එහෙම හිතෙන්නත් බැරි කමක් නැහැ. බොහෝ කොට සක් දෙවිවරු කරන්නේ අර බෝසත්වරයෙකුට ಗುಣධම් වඩන්න ඍජුවම සහාය එතකොට ඒතනත්තාට යම් තනක දුර්වල පැත්තක් තියෙනවා නම් ඒ පාරමිතා පිරීම පිළිබඳව සක් දෙවිඳුන් ඒ බඳු අවස්ථාවල සහාය වෙනවා ඒ ශක්තිය අවදි කරගන්න. ඉතින් මෙතනත් ඒ විදිහට මේ බෝසතාණන් වහන්සේගේ චිත්තඅදිෂ්ඨානය තුල පිහිටා සිටින්න පුළුවන්ද? ඒක සැබවින්ම ඒක කළ හැකිද කියන බව රජතුමාටම අත්දැකීමින් සත්‍යවාදී බව, අදිෂ්ඨානය, දාන පාරමිතාව මේ සියල්ලක් තමන්ගේ අංග ප්‍රත්‍යංග අහෝසි වුණත් තමන්ගේ අදිෂ්ඨානය බිඳින්නේ නැහැ. අංග ප්‍රත්‍යංග අහිමි වුණත් තමන්ගේ දාන පාරමිතාව නවත්තන්නේ නැහැ. එතකොට අංග ප්‍රත්‍යංග අහිමි වුණත් තමන්ගේ සත්‍යවාදී බව නැති කරගන්නේ නැහැ. එතකොට මේ සියලු ගුණාංග එක තැනක සම්පූර්ණ කළා ඒ සම්පූර්ණ කරන්නට තමයි සක්දෙවිඳුන් එතනදී සහාය වෙන්නේ. ඉතින් මේ වගේ අද කාලේ වුණත් යම්කිසි කෙනෙක් හරියට චිත්ත අධිෂ්ඨානයන් ඇති කරගන්නට උත්සාහ කරනවා නම් ಗುಣධම් වැඩිම සම්බන්ධව දෙවි දේවතාව පවා අදටත් ඒ බඳු අයට සහාය වෙනවා. මොකද මේ සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පූර්ණ වශයෙන් මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසායි. ඉතින් කල්යාණ මිත්‍රයා කියන්නේ ප්‍රධාන වශයෙන්ම තථාගතයන් වහන්සේ ඉන් අනතුරුව තථාගත ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්. ඉතින් ඒ අතර මිනිස්සු පමණක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මය පවා අපි දීර්ඝ කාලයක් සසරේ එකට ಗುಣධම් වඩපු අය දැන් දේවත්වයේ ඉන්නවා වෙන්නට පුළුවන්. එකට ಗುಣධම් වඩපු අය දැන් බ්‍රහ්මත්වයේ ඉන්නවා වෙන්නට පුළුවන්. දැන් එහෙම අයනේ අර දාරුචීරිය වගේ අයට උදව් කරන්නේ. ඒකට ಗುಣධම් වඩපු කෙනෙක් බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා හිටියා. එතකොට ඒ බ්‍රහ්මයා තමයි එවිදින් සිහිපත් කරන්නේ. ඔබ රහත් රහත් කී කී හිටියට ඔබ රහත් වෙලා නැහැ. ගිහිල්ලා අන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේගෙන් අහගන්න රහත් වෙන මඟ. එතකොට මේ මේ කල්යාණ මිත්‍රයෙක් තමයි ඇවිදින් කියන්නේ තමන් එක එකට ಗುಣධම් වඩපු කෙනෙක්. එතකොට මෙන්න මේ විදිහට සාංශාරිකව අපි එකට ಗುಣධම් වඩපු අය දේවත්වයේ බ්‍රහ්මත්වයේ ඉන්නවනම් එය කල්යාණ මිත්‍රත්වයෙන් සහාය වෙනවා. ඒ වගේම විශේෂයෙන් අර වගේ මහා ප්‍රාර්ථනාවක් ඇතිව ලොකු කැපකිරීම කරනකොට ලෝකය වෙනුවෙන් කැපකිරීම කරනකොට එහෙම විශේෂ සම්බන්ධතාවයක් ඇතත් නැතත් අවශේෂ දෙවි දේවතාව පවා සහාය වෙනවා ඒ ගුණය වැඩි දියුණු කරගන්න. ඊළඟට නායක හඳුරෝ සිහිපත් කරනවා සංකපාල නාරජු ඒත් බෝසත් බෝසතාණන් වහන්සේගේ ආත්ම භාවයක්. එතකොට නාගරාජයෙක් වෙලා ඉන්න කාලේ තමන්ගේ ශරීරයේ කැමති කෙනෙක් සම කැමති නම් සමාරංගියාවේ මස් කැමති නම් මස් සරංගියාවේ මම මේ පොහොය දවසේ උපෝසත සීලය ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨානයෙන් තුබස මත තමන්ගේ ශරීරය අන් අයට පෙනෙන හැටියට පවත්වාගෙන සීලය අදිෂ්ඨාන කරගෙන හිටිය. එතකොට මාංශ පිණිස කැලේ ගිය මිනිසුන්ට මස් ලැබුණේ නැතුව එනකොට මේ නාගයා දැකලා තැන් තැන් වලින් විදලා එල්ලගෙන යනවා. ඉතින් එකපාරක් විස පිම්බනම් අර සියලු දෙනා අහෝසි කරන්නට පුළුවන්. නමුත් තාම දැඩි චිත්ත අධිෂ්ඨානයෙන් පොතෙක් Tamanට හානි කළත් Tamanගේ ජීවිතේ නැති කළත් මම ද්වේෂසිතක් උපදවා ගන්නෙත් නැහැ කාටවත් හානි කරන්නෙත් නැහැ. අර Tamanගේ චිත්ත අධිෂ්ඨානේ පිහිටලා හිටියා. ඉතින් පසුව එක්තරා කාරුණික වෙලෙන්දෙක් දැකලා අර මිනිස්සුන්ට මුදල් දීලා මේ නාගයා මුදා හරිනවා. ඊළඟට තේමීය කුමාරයා තේමීය කුමාරයා හැටියට උපදින්නෙත් අපේ බෝසතාණන් වහන්සේමයි. එතකොට ඒ කතාවත් පින්නතුන් දන්නවා තේමීය කුමාරයා කුඩා කාලෙම තමන්ගේ පිය රජුරුව අතට ඒ කියන්නේ ඉපදිලා මාසයක් යනකොට ලස්සන්ට සරසලා පියාගේ අතට ගෙනihin දුන්නා පියා සිංහාසනේ වාඩි වෙලා ඉන්නකොට එතකොට ඒ පිය රජතුමා දැන් මේ කුමාරයා දෑත තියාගෙන ඉන්නකොට බරපතල වැරදි කරපු හතර දෙනෙක් ගෙනාව. එතකොට මේ හතර දෙනාට රජතුමා නියෝග කළා එක්කෙනෙක් සිරගෙට දාන්න කිව්වා අනිත් එක්කෙනාට කසපහර දෙන්නට කිව්වා අනිත් එක්කෙනාට සැප්පහර ඒ කියන්නේ කඩුවක් හෝ වෙනත් ආයුධයකින් පොටලා එහෙම ඝාතනය කරන්න කිව්වා අනිත් කෙනා හිසගසා දාන්න කියලා තීරණය කළා. එතකොට දැන් මේක අහලා අර පොඩි දරුවා තැති ගත්තා. මොකද සාංශාරික වශයෙන් මනස පුහුණු කරලා තිබුණු නිසා මාසයක් වයස වුණාට මේ කියන දේ තේරුම් ගන්නට පුළුවන් ශක්තිය මේ දරුවාට තිබුණා බෝසත් චරිතය නිසා. ඉතින් ඒ නිසා මේකෙන් තැති ගත්තා මේ පිය රජතුමා මොනතරම් අකුසල් කරගන්නවද මේ රාජ්‍යත්වය නිසා. ඊට පස්සේ තමන් ගෙනහිල්ලා නිදා ගන්නට සිරිහන් ගබඩාවේ තිබ්බට පස්සේ අවට බලනකොට එහි තිබුණු යසයිසුරු දැකලා තවත් ඇතිගත්ත මෙච්චර යසයිසුරු ලබන්න මොනතරම් කුසල බලයකින්ද හැබැයි මෙතනට ඇවිදින් මේ රජකම කරන්න ගියන් පස්සේ මොනතරම් අකුසල් කරගන්න සිද්ධ වෙනවද මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා තමයි කොර නොවි කොරෙක් හැටියට බිහිරි නොවි බිහිරෙක් හැටියට ඒ වගේම ගොළු නොවි ගොළුෙක් හැටියට පවතින්නට එතන පටන් අදිෂ්ඨාන කරන. එතකොට අර මව්පියෝ අනිකුත් අය විවිධ උපක්‍රම යොදනවා මේ දරුවා කතා කරවන්න පුච්චනවා, සර්පය ඇඟට දානවා, ඊළඟට හස්තීන් කුලප්පු කරලා එවනවා, ඊළඟට කඩුගත්තු මිනිස්සු ඇවිදින් බෙල්ලට කොටන්න හදනවා ඊළඟට පනරලා පත් වලින් හදපු ගෙයක් ඇතුලේ තියලා ගිනි තියනවා මේ විදිහට නොයෙක් ಜಾති කරනවා. ඊට පස්සේ කිරි නොදී ඉන්නවා, වතුර නොදී ඉන්නවා. මේ විදිහට නොයෙක් ආකාරයෙන් උත්සාහ කරනවා. අවුරුදු 16ක් වෙනකම් වෑයම් කරනවා මේ දරුවා ගොළුෙක් නෙමෙයි බිහිරෙක් නෙමෙයි පිලෙක් නෙමෙයි මොකද අංග ප්‍රත්‍යංග පිහිටලා තියෙන විදිහට එහෙම කෙනෙක් වෙන්න විදිහක් නැහැ කියලා පරීක්ෂා කරනවා අන්තිමට බැරිතන මේ කාලකන්ණියා ගෙනහිල්ලා වල දාන්නට කියලා අර සේවකයෙකු අතේ පිටත් කරනවා රජතුමා කලකිරීමෙන් ඊට පස්සේ වනාන්තරයට ගිහිල්ලා අර මිනිස්සයා වලකපන අතරේ තමයි තේමිය කුමාරයා නැගිටලා කියන්නේ මම මෙතෙක් කාලයක් මෙහෙම හිටියේ මෙන්න මේ හේතුව නිසායි ඒ නිසා තාත්තට කියන්න මම සුවෙන් ඉන්නවා කියලා කියලා එතන පටන් ගිහිල්ලා තවුස්තම් පුරන්න. එතකොට අවුරුදු 16ක් මුළුල්ලේ තමන්ගේ ජීවිතයට හානි වුණා. තමන් මේ රජකම බාරගන්නේ නැහැ. මම මේකට අත ගහන්නේ නැහැ කියන ඇති කරගත්තු අදිෂ්ඨානය අර මොන තරම් කණ්ඩ බොණ්ඩ දුන්න නැති වුණත් පිලිස්සුවත් ඊළඟට අර කඩි කූවි වගේ සත්තු ලවා කන්න සැලැස්සුවත් සර්පයකට ගෙනත් දැම්මත් ගිනි තිබ්බත් මේ මොනවා කළත් Tamange අදිෂ්ඨානය බිඳගන්න නැතුව ඉන්න මනස පුහුණු කළා. ඉතින් අන්න ඒ විදිහට පුහුණු කරපු සිතක් තමයි අවසානයේ අර චතුරංග සමන්නාගත වීරය හැටියට උන්වහන්සේ අදිෂ්ඨාන කරන්නේ මම බුද්ධත්වයට පත් වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානයත් එක්කලා. ඊළඟට මහානායක හැමතුරු මෙතනදි පැහැදිලි කරනවා අදිෂ්ඨාන පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය. අදිෂ්ඨාන ශක්තිය නැති බව සම්බෝධියට පැමිණීමට තබා උගෙනීම් ආදී ලෞකික කර්ම සාර්ථක කර ගැනීමටද මහත් බාධාවකි. දුෂ්කර දේ සිදු කරගත හැකි වන්නේ මම මෙය කරමිය යන ස්ථිර අදිෂ්ඨානයක් ඇති කරගෙන එහි පිහිටා සිටින තැනැත්තාටයි. උගන ගන්නා ශිෂ්‍යෙක් එක් දෙයක් මද කලක් උගෙන ඒ අමාරුය කියා හෝ ඒන් ප්‍රයෝජන නොලැබිය හැකිය කියා හෝ තව කලකදී තවත් දෙයක් උගෙනීමත් එයත් අතහැර තවත් කලකදී තවත් දෙයක් උගෙනීමත් කරන්නට පටන් ගනී නම් එබඳු තැනැත්තාට උගතකු නොවිය හැකිය. දැන් මේ කියන කාරණේ ඉගෙනීම සම්බන්ධ විතරක් නෙමෙයි අපි දකිනවා ගිහි පැවිදි බොහෝ දෙනා තුල මේ දුර්වලකම. ඒ කියන්නේ ටික කාලයක් එකක් කරනවා. ඒකනම් හරියන්නේ නැහැ කියලා තව එකක්. දැන් සමහර වෙලාවට රෝගයකට ප්‍රතිකාරයක් කරන්න ගියා වුණත් එහෙමයි. ඒක එක දිගට යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙනකම් කරන්නේ නැහැ. ඔන්න ටික දවසක් කරගෙන යනවා. තව කෙනෙක් කියනවා ඊට වඩා හොඳ වේද මහත්තයෙක්, දොස්තර මහත්තයෙක් ඉන්නවා. අවස්ථාවක් අරක නවත්තලා. ඒක පටන් ගන්නවා. මේ විදිහට අඩුතරමින් තමන්ගේ රෝගයකට පිළියමක් කරගන්නවත් හරියට බැරි වෙනවා. එක අරමුණක පිහිටලා ඉන්නට බැරි වෙනවා. ඊළඟට ඉගෙන ගන්න ගියත් එහෙමයි. වෘත්තීය සුදුසුකම් ඇති කරගන්න ගියා වුණත් ඔන්න එක දෙයක් ටික කාලයක් කරනවා මේක නම් හරියන්නේ නැහැ. එතකොට තව සමහරු කියනවා ඕක එච්චර ඵලදායක නැහැ. ඕකෙන් එච්චර සල්ලි හම්බ කරන්න බෑ. ඕකට අද කාලේ එච්චර ඉල්ලුමක් නැහැ කියලා. ඒක දාලා වෙන එකක් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක කරගෙන ගියාම මේක අමාරුයි. ඒකට මම කැමති නැහැ කියලා. ඒක නවත්තලා තව එකක් පටන් ගන්නවා. එතකොට අන්තිමට අර එකකවත් පිහිටලා නැහැ. ඉතින් පැවිද්දන්ටත් ඒ විදිහට වෙනවා. එතකොට ටික කාලයක් ඔන්න බණ කියන්න ඕන කියලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ පිරිත් කියන්න ඕන කියලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ භාවනා කරන්න ඕන කියලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ අනුන්ට උදව් කරන්න ඕන කියලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ දේශපාලනය කරන්න ඕන කියලා ලෑස්ති වෙනවා. කොහොම එක එක જાති කලින් කලට පටන් ගන්නවා. අර එක දෙයකවත් හරියට පිහිටා සිටින්නට බෑ. දේශපාලනය කිරීම ආදී පැවිද්දෙකුට යෝග්‍ය නැහැ. නමුත් ඒ බඳු තැන් වලට පවා පැවිද්ද පෙළඹෙන්නේ අර පැවිද්දාට අදාළ කටයුතු වල නිරත වෙන්න දක්ෂ නැහැ. ඒ එක දෙයක පිහිටලා ඉන්න හයිය නැහැ. ඒකට අදිෂ්ඨානය නැහැ. ඒකට සුදුසුකම් හදාගන්නේ නැහැ. ඒ වෙනුවට අරකින් ටිකක් කරනවා මේකෙන් ටිකක් කරනවා ඒකෙනුත් ටිකක් කරනවා එහෙම කර කර සම්පූර්ණයෙන් ව්‍යාකූල වෙනවා එතකොට එක් අරමුණක එක් ඉලක්කයක එක් අදිෂ්ඨානයක පිහිටලා ක්‍රියා කරන්න බැරි වෙනකොට නිවන් දකින්න පමණක් නෙමෙයි අවශේෂ කිසිම වැඩක් එක විදිහකට කරගන්න බෑ. දැන් සමහරුන්ගේ රස්සාව ගත්තා වුණත් එහෙමයි. ටික කාලයක් එක රස්සාවක් කරනවා ඒක හරියන්නේ නැහැ. ඒක ඒක පඩිමදි කියලා තව තැනකට යනවා. ඒක ආයතනය කරනවා. ඒක හරියන්නේ නැහැ කියලා තව තැනකට යනවා. එතකොට ඊතර ඉන්න අය මට ගැළපෙන්නේ නැහැ කියලා මම ඒගොල්ලන්ට කැමති නැහැ. මෙහෙම විවිධ காரணා හදාගන්න. එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් හාමුදුරුවෝ කියන විදිහට පඩිපදි වුණත් මොන දේ වුණත් ඉතින් එතනම ඉන්න එකද කරන්න ඕන කියලා. දැන් අපි තේරුම් ගන්නට ඕන මම මුලින්මත් සිහිපත් කළා අදිෂ්ඨානය විතරක් තිබ්බට හරියන්නේ නැහැ. අනෙකුත් සාධකත් එතනට ගොනු වෙන්න ඕන. තමන් බලන්න ඕන තමන් එතනට ගියේ මොකටද? එතකොට ඒ රැකියාව අර තමන්ට වෙන එකක් තමන්ට කරන්න පුළුවන්ද? එතකොට පුළුවන් නම් ඒ කොහොමද? එහෙම සැලසුම් කරලා අපි එක දෙයකම එල්ලිලා ඉන්න ඕන, ඒකෙන් පාඩු ලබද්දිත් ඒකම කරන්න ඕන කියලා නියමයක් නෑ. සුදුසු තැන සුදුසු තීරණ ගන්න ඕන. අපි හැමෝගෙම ජීවිතවල ඒ සුදුසු අවස්ථාවේ දේවල් වෙනස් කරන්න තීරණ ගැනීමත් එක්ක තමයි යම් යම් અભිවෘද්ධීන්ට පවා අපිට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා සුදුසු තැන ජීවිතේ හැරවුම් වලදී අපි ඒ ඒ හරවග ඒ සුදුසු දිශාවට හරව ගන්නට අපි දක්ෂ වෙන්නටත් ඕන. ඒක ප්‍රඥාවත් එක්කලා සිද්ධ වෙනවා. අදිෂ්ඨානය කියලා කියන්නේ ගත්තු දේ, ගත්තු ඉලක්කය. ඒක හොඳ හොඳ ඉලක්කයක් නා. ඉතින් යහපතක් වෙනවනම් ඒ තුල පිහිටලා ඉඳගෙන මේ කටයුත්ත කරගෙන යන්නට තමන් තුල යම් දැඩි අදිෂ්ඨානයක් තියෙන්නට ඕන. ඉතින් ඒවා නිකම්ම මතුවෙන්නේ නැහැ. අනුක්‍රමයෙන් ඕන ඒවා පුරුදු පුහුණු කරන්න. ඒ නිසා මහානායක හඳුර මෙතනදී පැහැදිලි කරනවා සම්බෝධිය පිණිස අදිෂ්ඨාන ශක්තිය පුරුදු කළ යුත්තේ සීලාදී ගුණයන් පුරුදු කිරීම වශයෙන් කිසි ගුණධර්මයක් පුරුදු කර නැති තැනැත්තන් විසින් එය පංචශීලයෙන් පටන් ගත යුතුය බොහෝ දෙනා විසින් රැකීමේ බලාපොරොත්තුවක් නැතිව සිකපද කීම් වශයෙන් පමණක් සමාදන් වන පංචශීලය වැඩක් නැති එකකි දීර්ඝ කාලයක් නොකඩ කොට පංචශීල රැකීම දුෂ්කර කරුණකි පංචශීලයේ වටිනාකම ඇතිවන්නේ දීර්ඝ කාලයක් රැකීමෙනි. විනාඩි ගණනක්, පැය ගණනක් රකින සීලයේ වටිනාකමක් නැත. අදිෂ්ඨාන ශක්තිය ඇතිවීමට පළමුවෙන් සතියක් පන්සිල් අදිෂ්ඨාන කරගෙන ඒ සතිය තුලදී කොපමණ අමාරුවකටවත් එක සිකපදයක්වත් නොකඩකොට සීලය රැකිය යුතුය. මෙසේ සතියෙන් සතිය පුරුදු කොට මාසවලින්ද අවුරුදු වලින්ද එය පුරුදු කරනවා. මේ විදිහට නායක හඳුරෝ සිහිපත් කරනවා. අපි පංචශීලය රැකීමට ආරම්භ කරනවා නම් ඒක අර අපි මුලින් කිව්වා වගේ මම පැයක් භාවනා කරනවා කියලා මුලින්ම පටන් ගත්තොත් ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ මම ජීවිත කාලෙම පන්සල් රකින්නවා කියලා පටන් ගත්තට කෙනෙකුට එකපාරට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ තනත්තාගේ සාංශාරික පුහුණුවේ ප්‍රමාණය මත. ඒ නිසා අඩුම තරමින් මං අද දවසේ මේ සිල්පද පහ කඩන්න නැතුව මම කොහොම හරි ආරක්ෂා කරනවා. දැන් එක දවසක් කියන එක Tamanට කොහොම හරි කරගන්න පුළුවන්. ඊට පස්සේ දවස් දෙකකට උත්සාහ කරනවා. සතියකට උත්සාහ කරනවා. මාසයකට උත්සාහ කරනවා. අන්න ඒ විදිහට අනුක්‍රමයෙන් සිත පුරුදු කළොත් ටිකෙන් ටික ටිකෙන් ටික මානසික ශක්තිය අවදි කරන්නට පුළුවන්. එතකොට අනෙකුත් ගුණාංගත් ඒ විදිහයි. ඊළඟට නායක හඳුරෝ සිහිපත් කරනවා එසේම අටසිල් රක්නට අදිෂ්ඨාන කරගෙන එයද පුරුදු කළ යුතුය. එය පුරුදු කරන තැනැත්තා මේ මාසයේ පොය සතරටම අටසිල් සමාදන් වෙමි අදිෂ්ඨාන කරගෙන එය නොකඩ නොකඩා කළ යුතුය. මේ වර්ෂයේ 15ක් පොය 12ටම සිල් සමාදන් වෙමිය කියා හෝ ිටාගෙන එසේ කළ යුතුය. මම අද කිසිවෙකුට කෝප නොවි කිසිවෙකුට පීඩාවක් නොකොට මෛත්‍රියෙන් වෙසෙමි මෛත්‍රිය අදිෂ්ඨාන කරගෙන ඒ දිනෙහි නොකඩකොට එය පැවැත්විය යුතුයි. එතකොට මේ සීලය ඊළඟට ගුණය පුරුදු කරන ආකාරය. ක්‍රමයෙන් දින ගණන වැඩි කර පුරුදු කරනවා. මම මෙපමණ වේලාවක් භාවනා කරමි ඊටාගෙන මොනම කරුණක් නිසාවත් නොනවත්වා નિયમિત කාලය සම්පූර්ණ වනතෙක් භාවනා කරනවා. බුලත් දුම් කොළ සැපීම දුම් බීම කරන්නවුන්ට පැය ගණන් දින ගණන් ඒවායින් වැළකීම් වශයෙන් අදිෂ්ඨාන පුරුදු කළ හැකිය. අදිෂ්ඨාන ශක්තිය නැතියන්ට පුරුදු වූ නොමනා සිරිත් අත්හැරීම දුෂ්කරයි. ඒතර තමන්ට වැරදි අත්දැහියක් තියෙනවා නම් ඒක අනුතරමින් පැය ගානෙන් පැය ගානට තමන්ගේ සිත අදිෂ්ඨාන කර කර හරි ඒ විදිහටවත් පුරුදු කරන්නට උත්සාහ කළ යුතුයි. දින ගණන් සති ගණන් එකපාරට අදිෂ්ඨාන කරන්න බැරි නම් පැවිද්දන්ටද මේ සතියේ එකම අවතකටවත් නොපැමිණ වෙසමිය යනාදී යනාදීන් කාල පරිච්ඡේද කර අදිෂ්ඨාන කර ගැනීමෙන් අදිෂ්ඨානය පුරුදු කළ හැකිය. දුතාංග රැකීමද අදිෂ්ඨාන ශක්තිය ඇති කර ගැනීමට ඇති උපායකි. ඒවාද කාල පරිච්ඡේද කොට අදිෂ්ඨානය කරගෙන රැකිය හැකිය. කුඩා කුඩා දේ ගැන අදිෂ්ඨාන කොට ශක්තිය ලබා ගත් තැනට ක්‍රමෙන් කුමක් වුවත් අදිෂ්ඨාන කොට එහි පිහිටීමේ ශක්තිය ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අනුක්‍රමයෙන් අපි කොහොමද අදිෂ්ඨාන පාරමිතාව පුරුදු පුහුණු කරන්න කියන බව නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරනවා. ඊළඟට උන්වහන්සේෙහිදී දක්වනවා ඒ අදිෂ්ඨාන පාරමිතාව කොහොමද පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් අපි පුරුදු කරන්න කියනවා. එතකොට යම්කිසි කෙනෙකුට දැන් අපි සිහිපත් කළා මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ තියෙන නාම රූප ධර්ම සමූහයක්. එතකොට මේ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් තමයි හොඳ හෝ නරක ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපිට නරක පැත්තට සමහර වෙලාවට අදිෂ්ඨානය ඕන තරම් අපි පුරුදු කරලා තියෙනවා. ඇත්තටම නරක දෙයට අදිෂ්ඨානයක් අවශ්‍යත් නැහැ. ඒ මොකද අපි මුලිනුත් පෙර දිනකත් සිහිපත් කළා. දැන් ගඟ පහලට ගලාගෙන යනකොට ඒ ගඟේ පහලට පීනාගෙන යන්න අමුතුවෙන් අපට ලොකු වෙහසක් ගන්න ඕන නැහැ. ගඟ දිය විසින් මේ සැඩපහර විසින්ම අපිව පහලට අරන් යනවා. හුස්ම හිර වෙන්නේ නැතුව වතුර ගිලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් ඊටු ටික අර ජලය විසින්ම කරනවා. හැබැයි අපට උඩුගම් බලා යන්න ඕන වුණොත් හැම තත්පරයකම අපට වෑයම් කරන්නට වෙනවා. වෑයම් නොකරන හැම මොහොතකම පියාපසට ගසාගෙන අන්න ඒ වගේ අර අකුසලය සඳහා අපට ලොකු අදිෂ්ඨාන ශක්තියක් ඕනේ නැහැ. මොකද નિરાයාසයෙන් අපේ මනස සැකසিলা තියෙන්නෙම අපි සසර දිගු කලක් පුරුදු පුහුණු කරලා තියෙන්නෙම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකට 아무තු අදිෂ්ඨාන ඕන්න අර පීල්ල උඩ තිබ්බා වගේ ඒක යනවා. සැඩපහරට අහු වුණා වගේ ඒක ගහගෙන යනවා. අපිට මේ 아무තු දෙයක්, වෙනස් දෙයක් ඒ ස්වභාවිකව යන රටාවට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න ඕන වෙනකොට තමයි අපිට හැම විටම එහි පිහිටා සිටීමේ, එල්බගෙන සිටීමේ දැඩි චිත්ත ශක්තියක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ಗುಣධම් වැඩිීමේදී විශේෂයෙන් අපිට අදිෂ්ඨාන ශක්තිය අවශ්‍ය වෙනවා. හැබැයි ඒක මම මෙහෙම කරනවා කියලා කරන්න බෑ. ඒකට අවශ්‍ය සාධක තියෙනවා. එතකොට මොනවද අපිට අදිෂ්ඨාන ශක්තිය දියුණු කරගන්නට අවශ්‍ය සාධක වෙන්නේ? ආත්ම විශ්වාසය කියන එක විශේෂයෙන් අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි පසුගිය සතියේ සත්‍යක්‍රියාව ගැන කතා කරනකොටත් කිව්වා එකපාරටම මම මෙහෙම දෙයක් කරනවා කියලා ලෑස්ති වුණාට තමන්ට සත්‍යවාදී ගුණය තියෙන්න පුළුවන් සත්‍යවාදී ගුණය තිබුණා වුණත් සත්‍යක්‍රියාවක් කරන්න පහසු නෑ මොකද පුංචි පුංචි දේවල් එහෙම කරලා තමන්ට යම් ආත්ම විශ්වාසයක් තියෙනවා මේක මෙහෙම කරන්න පුළුවන් මෙතනදී මෙහෙම සිත හසුරවන්න පුළුවන් කියලා ඒ විශ්වාසය තියෙන්න ඕනේ. ඒක මේ වැදි විතරක් නෙමෙයි මොන දෙයකදී වුණත් අපි හිතමු ක්‍රීඩාවක් කරන්න ගියා වුණත් යම්කිසි ශිල්පයක් ඉගෙන ගන්න ගියා වුණත් යමක් මතක තියා ගන්න ගියා වුණත් ඒ හැම දෙයකදීම ආත්ම විශ්වාසය මේක කරන්න පුළුවන් කියන විශ්වාසය. ඒ පුළුවන් කියන විශ්වාසය නැති වුණොත් අපි එතනම කඩා වැටෙනවා. එතනින් එහාට ඒ තුළ යම් ධෛර්යයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ආත්ම විශ්වාසය ඒකෙදී අත්‍යවශ්‍ය විශේෂයෙන් අදිෂ්ඨානයි. ඊළඟට ඉවසීම සහ දරා ගැනීම. ඉවසීම කියලා අපි කතා කළා ශාන්ති පාරමිතාව අර සත්ව සංස්කාරයන්ගෙන් පැමිණෙන පීඩාවලදී විපරීත නොවි පවතින්න පුළුවන් බව. විපරීත වෙනවා කියලා කියන්නේ මෙතෙක් පවත්වාගෙන ආපු ಗುಣවලින් ගිලිහීම, අමතර දුර්ගුණ අවදි එතකොට අපට අමතර දුර්ගුණ අවදි වෙනවා නම් ಗುಣ යටපත් වෙනවා නම් ඒ තනත්තාට ಗುಣධර්ම පිළිබඳ අදිෂ්ඨානයක් පවත්වන්න බෑ. දැන් අර නාගරාජයා අර විදිහට අදිෂ්ඨාන කරගෙන ඉන්නවා මම අද දවසේ සිල් රකින්නවා මගේ කයට මොන හානි කළා. එතකොට ඇවිදින් සම්පූර්ණ කය පසාරු කරගෙන යන්නට විදලා අර කටු වැල් දාලා එල්ලගෙන ගියා වුණත් සිතෙහි වෙනසක් ඇති නොකරගෙන කෝපයක් ඇති නොකරගෙන ඒක දරා ගන්න. එතකොට ඉවසීම උසස් විදිහට තියෙන්න ඕන ඒ අදිෂ්ඨානය පවත්වා ගන්න. එහෙම නැති වුණොත් ඒක පවත්වන්නට බැරි වෙනවා. මොකද අර ඇති වෙන පීඩාවත් එක්කලා ඒ චිත්ත අදිෂ්ඨානයෙන් ගිලිහෙනවා. අර දරා ගැනීම ඊළඟට අපි අර කතා කරපු ආකාරයට වීරයේ තුන්වෙනි ගුණය පරක්කම ධාතු. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මොකද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තමයි මේ නාම රූප ධර්මයන් හසුරුවන ප්‍රධාන මූලිකත්වය ගන්න. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒවා මුල් වුණොත් තමයි ඒ අදාළ කාර්ය කෙරෙහි මේ මේ නාම රූප ධර්මයන් මෙහෙවන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ මේ මෙහෙවන මූල ධර්ම ටික නැතිනම් අදාළ දිශාවට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන් අපට අවශ්‍යයි. ඊළඟට ක්‍රමික පුහුණුව අදිෂ්ඨානයෙන් ක්‍රියා කරන ඇසුරු කිරීම, බඳු චරිත සිහි කිරීම මේ වගේ ගොඩක් කාරණා අපට සාධක ධර්ම හැටියට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙමනම් තව ටිකක් මේ ගැන කතා කරන්නට කරුණු තියෙනවා. ඒ නිසා අපි ලබන සතියේ අදිෂ්ඨාන පාරමිතාව සම්බන්ධවම සාකච්ඡා කරමු. අපිට ලබන සතියෙන් අදිෂ්ඨාන පාරමිතාව නිම කරන්න පුළුවන්. එතකොට ලබන සතියේදී විශේෂයෙන් මේ සාධක කොහොමද අපි පුරුදු පුහුණු කරන්න කියලා තව ටිකක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ බාධක ධර්ම මොනවද අපට අදිෂ්ඨානය පවත්වන්න. ඊට පස්සේ උපාය කෞශල්‍ය හැටියට අපි කොහොමද ඒ අදිෂ්ඨානය නොකඩකොට පවත්වන්න අවශ්‍ය බාධක දුරු කරලා සාධක ගොඩනගලා කොහොමද අපි මේක පවත්වාගෙන යන්නේ කියන පැත්ත ඊළඟට අපි අර වෙනදත් කතා කරන්න වගේ ආත්මමූලික සංකල්පයකින් ඊළඟට මානුෂීය සංකල්පයකින් සහ ආධ්‍යාත්මික දැක්මක් ඇතිව කොහොමද අපි මේ අදිෂ්ඨානය නැවති ගුණය දියුණු කරන්න කියන කාරණා අපි ලබන සතියේ කතා බහ කරමු. එවනම් අද දවසට දේශනාව මෙපමණ ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.